ඊට පස්සේ සාමාන්‍ය බල සූත්‍රය අපි නතර කරපු තැන සිට ඉදිරියට කොටසක් සභාවාරී ඉදිරිපත් කළා ඒක මතින් හෝ එවනත ඊට අදාළව හෝ නැත්නම් තම තමන්ගේ භාවනාවට සම්බන්ධ අදාළ කාරණා තියෙනවා අපි කර්ම සාකච්ඡාට හොඳයි කියලා හිතෙන එක විත්ත සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර ගන්නවා ඒකට සභාවට සමාරාධනය කරමින් අපි අද නියමිත ව්‍යවස්ථාව ඉදිරිපත් කරන විදිහට අපි 13 කුටියට කරුණාවෙන් මතක් කරමු.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 බොජුන් හලවත් සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුණියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතිරි කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහල් වාදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට ආ යුතුය.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 දියෙහි මෙන් පොළොවෙහි ගිලීමද මතුවීමද කෙරේ. පොළොව මතු පිටසේ නොබිඳෙන දියෙහි යයි. පක්ෂියෙකුසේ පළඟින් අහසෙහි යයි. මේසා මහර්දිමත් මහත් මහත් අනුභාව ඇති සඳහිරු දෙදෙනා පවා අල්ලයි පිරිමදි බඹලෝ තෙක්ද කයින් තමා වසයෙහි පවත්වයි ඉදම්පිකෝ මහරාජ සන්දිිට්ටිකන් සාමඤ්්‍ය බලන් පුරුමේහි සන්දිිට්ටිකයෙහි සාමඤ්්‍ය පලයෙහි අභික්කන්ත තරංච පනීත තරංච මහරජ මේද පළමු දැක්කෝ සාන්දෘෂ්ටික සාමාන්‍ය පලනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵලයකි.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 ඊටාම සියුම් දේවල් ඇහෙන්න පටන් ගන්නවාකෝ. එතකොට ඇහෙන දේවල් ඈතින් ඈතට ගිහිල්ලා Tamanට දේවල් අතහැරලා අහවල් තැනට කොහොම අතහැරලා ඒක විතරක් අහන්න පුළුවන් තැනට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් දේවල් පෙනෙද්දි අනිත් දේවල් අවුල් කරන්නේ නැතුව එකට මානසිකාරය යොදලා ඒක දිගේ යන්න පුළුවන්. ඒක අපිට තාර්කිකව හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකම ඒකටම හම් වෙන අතිරේක ලාභයක්. ඉතින් තමයි දිබ්බසෝත දිබ්බචක්කු එහෙම තමයි අහසේ පළක් බැඳගෙන ඉන්නා වගේ පේන එක කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බණ කියනකොට මාය ඇතින් නිකන් උභාසයට වගේ ලක් වෙනවා.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 ඉතින් මම ඊට පස්සේ කියුවා මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ මේව පිළිබඳව දෙන්නේ පුළුවන් තරම් විපස්සනාවෙන් එහෙම නැත්නම් මේ එකවරම ඩොක්කාලා තිබ්බ චක්කු ඥාන ලැබෙන කතාවක් නෙවෙයි කොහොමද ආධුනිකයා භාවනා කරනකොට තිබ්බ චක්කු ඥානේ මූලික පූර්වංගම ලංගම දකින්නේ වඩාගෙන වඩාගෙන යනකොට කොහොමද පූර්වාංගම ලක්ෂණ දකින්නේ? හොඳට කරගෙන යනකොට දිබ්බචක්කු ඥානය පිළිබඳව හොඳ විස්තර ලැබෙනවා. ඒත් එයාට අර මූලික පූර්වාංගම දකින්න වඩාත් වැඩිය මේ වෙලාවෙනකොට ඒක එපා වෙලා. විපස්සනා දියුණු වෙන දියුණු වෙන්න ওই ඥාන පිළිබඳව තියෙන අර සිලිලාරය නැතුව නෙවෙයි අත ගන්න පුළුවන් ප්‍රමාණයට ලැබෙනවා ඒ තීරණය මේක ඔය කියන තරම් ඕකේ මැජික් එකක්වත් කියන තරක රට්ටු නරවන්න ගත්තොත් එහෙම වෙන්නේ මගේ විවිකයට බාධා එහෙම නැත්නම් මේ මිනිස්සු මිනිස් දිහා බලන්නේ මැජික් කාර්යයක් විදියට. ඒක නිසා ඒක නැතුව ජීවත් වෙන එක හොඳයි කියලා හිතනවා. ඒක නෑ අපේ තේරවාදී එහෙම ලියවිච්ච කතාවක්. මේවා ලැබුවට ඒ සමහරු මේක ප්‍රධාන දේ කරගෙන සාමාන්‍ය ඵලයේ කරගෙන ඉල්ලනවාද සාසනය පැතිරෙන්න උඩින් ගන්න එක්කෙනෙක් හිටියා නම් ඇතිනේ අද තේරවාද සාසනය බේරගන්න මෙන්න අපේ මිනිහා කියපු ගමන් අනිත් ඔක්කොම දැනගන්න එපා. ඒ නිසා අද කවුරුත් උඩින් යන්න කවුරුත් නැතය. අද කවුරුත් එහෙම තිබ්බසෝත් තිබ්බ චක්කු නැතය. කියලා හරියට මේ එහෙම පෙන්නන අයගේ නිදර්ශන පෙන්ලා කියනවා. මේක හදන කොටත් කිව්වලු ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන තමයි ඉස්සරවන්නේ හැදුවේ කවුරක්වත් දැනට නැද්ද උඩින් යන කෙනෙක් කියලා. බේත් පූජාට ආපු වයසක පාසකම ඉතින් ස්වාමීන් වහන්සේ කවුරුන් කපුටුත් යනවනේ උඩින්. <laughs> මොකද්ද ඔගේ තියෙන විශේෂත්වය කියලා. කනටත් උඩියන්නේ. ඒ 이르දියක් තමයි. ඒ කර්ම 이르දියක්. පියාකුත මෙහෙම මෙහෙම කරකට ඉන්නේ උලඟ ආරේ ඒ කර්ම 이르දියක්. එන්නේ අහුණ පිටිය දිගේ ඔය නගින්නේ 이르දි. දෙන මොනව සතිකරක් කරන අහුණ මෙහෙම පිටිය උඩ පැත්තේ උච්චන. සීලිමෙන් තමයි. 이르දි. ඒ කර්ම 이르දි. ඒ නිසා ඒ දාන දෙන කට්ටිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලොකු සාංශින් ගාල ලොකු සාංශිත ආරුඩ කරන්නත් ගියා ගොඩක් දේවල්. යාරුවට කරවට්ටිය තාමත් පොත් ලියනවත් ඒවා ගැන. ලොකු ස්වාමීන් වහන්සේ උත්සාහ කරේ ඒක නෙමෙයි මේ භාවනා කරනකොට කොහොමද මේ නොගැලි නොගැටි මේ කට්ටිය නලියදී තමන් එකතැනට වෙලා ඉන්නේ කොහොමද? අර මොන රාශියක් පෙනෙද්දී ආනපාන කරද්දී සද්දයක් ඇහෙනවා. එයාට පුළුවන් ද සද්දේ හරහා යන්න ගිහිල්ලා ආනපානෙ බලන්න. එනතන ආනපානය හරහා සද්දේ අහන්න පුළුවන්.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 ඒ කමටහන සුද්ධ කළ දෙන්නේ ඕකේ 이르දියක් තියෙනවා. ඔය කරදර කරදර කරන්න ආවට උඹට පුළුවන් බලපන් විදි විදි බලන්න. කරදරේ විනි විදි බලන්න. ඊට පස්සේ හොඳට භාවනා කරන බලපන් කරදරය දිහා බලන්න. භාවනාව හරහා ඊට පේනවා ආකාශයේ නොගැලී මේ ජලයේ නොගැලී නොකැටි යන්නාසේද පොළවේ යන්නාසේද 이르දියක් එන්න පටන් මේක වශී කරන්න පුළුවන්. කොච්චරද වශී කරනවද කිව්වොත් ඊට පස්සේ යාට හිතනවා මේ නිස්සද්ද වෙලාවක භාවනා කරලා ටිකගත්ත මේ එකතු භාවයේ සම්තුලිත භාවය පොඩ්ඩක් ශබ්ද තියෙන තැන්වල කරන්න බැරි නම් මොකද්ද මට තියෙන පිටකොන්ද? මම සමතේ විතරයි. මට විපස්සනාවක් නැහැ. ඊට පොඩ්ඩක් ශබ්ද තියෙන තැනට ගිහිල්ලා බලනවා ගානක් නැහැ. ඊට පස්සේ ඊට පොඩ්ඩක් ශබ්ද තියෙන තැනට. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට පේනවා මේ ශබ්ද නොගැලී, ශබ්ද නොගැටි. හානියක් නම් නොවෙනව නෙවෙයි. හානියක් පැහැදිලිවම වෙනවා. දැරිය හැකි. ඒ හානිය ඉස්සර නම් සලුවක සාදාලා යන තරම් කමටහන් සුද්ධ කරනට චෝදනා කරන තරම් දැන් චෝදනා කරන්නත් පුළුවන්. හැබැයි මගේ දක්ෂකම ඇත්තින එක දරන්න පුළුවන්. ඉවසන්න පුළුවන් මට්ටමට එනවා. ඒකට කියන්න පුළුවන් මට වෙනදා මේ සද්ද ඇත්තටම කරදරකාරී දැනටත් පරිම පිරිසුදුම සතියක් නෙමෙයි තියෙන. නමුත් ඒ සද්ද තියාගෙන මට ප්‍රකාශයක් කරන්න පුළුවන් මට මූල කර්මස්ථානේ දකින්න පුළුවන්. මට ප්‍රකාශයක් කරන්න පුළුවන් මගේ සතිය 100ක් කැඩුන්නේ නැහැ කියලා මම දකිනවා.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 ගොඩ නෙවෙයි මෙහෙම නෙවෙයි පරියන්කේ ඉන්නේ. යටින් දාලා අත දාලා අල්ලලා පෙන්නන. තාම කවුරු හරි බුරුම ගියොත් චෛටි ඔපයා ගාවට යන්න. මෙතන නෑ ඒකේ ෆොටෝ එකක්. ඒ ගල සාමාන්‍යයෙන් මේ අපේ ස්මාරකයේ තියෙන චෛත්‍ය වගේ අට ගුණයක් විතර වගේ ඇති ගලක්. ඒ ගල මෙහෙම කන්දේ මෙහෙම ඉట్లా තියෙනවා ඇල්ලේ. ඉතින් ඕකුඩු පුංචි චෛත්‍යයක් බඳලා ඕකේ කේස ධාතුන් වහන්සලා ඉන්නවයි කියලා කියන. ඉතින් මෙහෙම උඩ ගල මෙහෙම තියෙන. මෙහෙම වුණොත් පල්ලෙහාට පෙරලෙන්නේ. පෙරලෙන්නේ නැහැ මේ ගල. මේ ගලට හැම කෙනාම ගිහලා යටින් අත දාලා බලනවා. ඕක ගෑවිලා තිබුණ නැතුළු ඉස්සර. පිරිමින්ට ඇවිතා යන්න දෙන්නේ. ගානට යන්න දෙන්නේ නැහැ. ඉතින් භාවනා කරනකොට අත දාලා බලන් හිතනවා මේක තාම ගල උඩ ගලද තියෙන්නේ කියලා. ඒ කට්ටිය ගිහිල්ලා භාවනා කරලා නලල තියාිනවා ගලේ හෙල්ලෙනවද බලන්න. යන කට්ටිය පොඩ්ඩක් අත දාලා බලනවා ඇත්තටම යට ගෑවිලාද කියලා බලන්න. ඉතින් චෛත්‍යය යන්නේ ඒ ආශිර්වාදේ ගන්න අර ගල ඉස්සලා තියෙන්නේ කියලා. ගලේ උඩනේ මේ ගලේ හිටලා තියෙන්නේ කියලා. අනේ ඊට වැඩි ලොකු ගලක් තියෙනවා. මම දැක්කා මේ කනවැන්දුම් ගල කියලා. මේ හත්ති කුච්චි. සතරන් ගාලත් නැහැ කවුරුත් වැඳලත් නැහැ මම පාවොක්සයිද ගෝ සාන්තිලගේ චෛත්‍ය වගේ මේක එහෙම හදාගත්තොත් දෙකේ අවුරුදු <laughs> අවුරුද්දට මාස 8ක් උත්සව දැන් සේරිපාදේ අපේ මාස 4ක් උත්සව නැහැනේ අරකේ මාස 9ක්ම උත්සව සෙනග මේක දැම්මොත් මුළු අවුරුද්දම පෙන්නත හැකි අපිට කන මැන්දුම් ගල් දිනවා මේ ගලප්පල්ලේ ගල මෙහෙම හිටලා සතරන් ගාලත් නැහැ අත ගන්න කවුරුත් යන්නෙත් නැහැ ඉතින් <laughs> ඉතින් අපිට ඕනේ අර අර අහුවෙන්නේ නැති කොටස බලන්න. ඒක මම මේ මේ උපහාසාත්මකව මේ අභිඥාවට චෝදනා කරන්න හදනව නේ. මොකද කරන්න බෑ මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා කාට හරි පුළුවන් නම් ආස්වාසිය ප්‍රස්වාසිය ගෑවිලා නැහැ කියලා අල්ලන්න. ඒකේ එකිනෙකට ස්වයයක්ත උදකක් කියලා අල්ලන්න පුළුවන් නම් ඒක අහුවේ නැතුවනේ තියෙන්නේ. ආස්වාද ප්‍රසාදේ ඒක රැල්ලට යනවා අපිට පේන්නේ. භාවනා කරුවොත් විතරක් හොඳට පේනවා. ආස්වාදේ 100 100ක්ම ඉවර වෙලා පූර්ණ නැති තැනකට ගිහලා තමයි ප්‍රසවාසයෙන් එක වහලා නිගහලා තියෙන්නේ. කවදා හරි ඒක දැක්කට පස්සේ තේරෙයි චිත්තක්ෂණ දෙකක් කවදාකවත් එකට ගෑවිලා නැහැ. සංඥා දෙකක් එකට ගෑවිලා නැහැ. ගෑවිලා නැත්තේකින් ගාලා කතන්දරය හදන තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඉතින් වාග් බහුල්‍ය කියන්නේ මේ පුද්ගලිකව තියෙන අංශු කීපයක් එකතු කරලා ඒ අංශුලෙන් රයන්නක් ලියවිලා තිනවා ටයන්නක් ලියවිලා තිනවා කයන්නක් ලියවිලා තිනවා කියලා පස්සේ ඉතින් අපිට ඒකට අන්තර්ගතයක් එනවා. මෙතන තියෙන අර මෙහෙට අවිධිමත් විසිරිච්ච තිත් ගොඩක්.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 හැබැයි අපේ මිනිස්සු නිවනට වැඩි යෝක ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නිසා මේ ධර්ම එළියට ආපු ගමන් අර පුද්ගලයාගේ තියෙන අර යථාර්ථ ධර්ම. <clears throat> එහෙම නැත්නම් නිවනට තුරු දෙන ධර්ම. එහෙම නැත්නම් නෛර්යානික ධර්ම පැත්තට ගිහිල්ලා ওই ටිකේ එක තමයි වෙන්නේ.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 ඒ නිසා හැම වෙලාවෙම කෙලෙස් දුරුවන් කරනවා කියලා කියන්නේ කෙලෙස් වල බල මරලා කෙලෙස් වල තියෙන ඔය කුප්පණ ගතිය මරලා යාට එහෙම නිකන් මේ කියනවා දල ගලවපු නයික් වගේ තියාගෙන ඉන්නවා. විසදල ගලවලා තිනු ඊට පස්සේ ගැරන්ඩියම තමයි. මිනිස්සුන්ට වෙන්නේ ෆූස් ෆූස් කවර දල නැහැ. ආන්නේ වගේ කෙලස් ටික නැත කළා තියෙන එක ඒක විශාලීට කියනවා. ඒක මේ දෙය මේ මාර්ග ප්‍රඥාන්ට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ නිසා ඒ වගේ ගතියක් උත්සාහ කරන්න බලන්න අපිට මේ අසජ්ජමානෝ කියලා කියන්නේ අනා ගන්න නැතුව, ගැළති ගන්න නැතුව, නොලැග ගන්න නැතුව, නොගල නොගල නොගල නොගැලෙනවා.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 අන්න ඒක විකෘතණයක්. ඒක 이르දියක්. එහෙම නැතුව මේ විසම ලෝකේ කවදාකවත් බෑ. මේ ගත්ත සමාධියක් දිකට ගෙනියන්න. ඒක නිසා ඔය හැම වචනයක්ම දාලා බලන්න ස්වර්ණකාරයේ කේ ස්වර්ණ භාණ්ඩේම නැවත නැවත උපදාන්න ASCII. මැටිකාරයෙක් මැටි භාණ්ඩේ නැවත නැවත උපදාන්න ASCII. ඇද්දලකින් සකස් කරන ලද්දන් නැවත නැවත උපදාන්න ASCII. තමල් ළඟ තියෙන සමාධියේම පිරිමැදීම වශී කරන්න කරන්න කරන්න කරන්න දැන් සාමාන්‍ය ගලක් වුණත් ඔබ දැම්මොත් මුණ පේනවා. ඉස්සර යන තියෙන ආදාසයට ගලක්. ගල හොඳට ගල කියලා කියන්නේ මම කුරුසු දෙයක්. පොලිෂ් කෙරුවත් මුණ පේනවා. ආන් මේ ගතියට ගන්න පුළුවන්. ඒ ඒක දැනට ওই තියෙන සුමට වෙච්ච ගතියම අපිරිමැදලා පිරිමැදලා පිරිමැදලා පිරිමැදලා සුමට උනාට පස්සේ ගල විනිවිදින ගතියක් පේනවා නැත්නම් ගලේ පිළිඹු පෙන්නන ගතියක් පේනවා අන්නේ වගේ තමයි මේ ගලක් වගේ තියෙන අපේ හිත මේ මනුස්ස ලෝකේ හොඳ නරක හරි වැරදි වලින් තැවිලා පීඩලා තැවිලා තියෙන මේ හිත උපමත් වෙච්ච වෙලාවක යම් වෙලාවක මුදු භූතේ අනංගනේ විගතූපක්ඛිලේශේ කියන විදිහට ඒ මට්ටමේම තියාගෙන නැවත නැවතත් නැවත නැවතත් පිරිමදින්න උපදාන්න වශීකරණ කරන්න පුළුවන් කියලා කියන්නේ උත්තරී මනුස්ස ධර්ම වැඩක්.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 ඕනම මානසික තත්ත්වයක් ගිහි වෙනකන කරතයි. අර ළඟපු දේ හොඳට පටලේ කල්ලාගෙන ඔක මැද මැද මැද මැද ඉන්න තමයි අපි අරන්නේ ගත ඒකට තමයි අපි පූර්ණ කායන භාවනා කරන්නේ. ඒකට තමයි අපි පැවිදි වෙන්නේ. ඊට පස්සේ කරන් තියෙන අර උපයාගත්ත දේ නැවත නැවතත් නැවත නැවතත් පිරිමැදීම.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 ඒ කෙනාට දරන්න බැරුව වෙනවා. ඒක තමයි ඔය මේ ඒ කාලේ තිබිච්ච ඔය මැජික් දර්ශන තියෙන ඔක්කොමලා ඒක වැඩි කල් ගියේ නෑ ඒ ශාසනය. බුදුරජාණන් කියනවා ශාසනය පවතින ක්‍රම තුනක් තියෙනවා. ඉද්ධිපාටිහාරය, දේශනා පාටිහාරය, ආදේශනා පාටිහාරය, අනුශාසනා පාටිහාරය. ඉද්ධිපාටිහාරය කියලා කියන ඕවා. ආදේශනා පාටිහාරය කියලා කියන කවකට හිතට ගිහිල්ලා බලලා අගේ චිත්ත ප්‍රවෘත්ති කියවන්න පුළුවන්. අනුශාසනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය කර්මික බණ කියන එක. ওই තුනෙම ආර්ය ක්‍රමය කියලා කියන්නේ දේශනා විතරයි. අනුශාසනා විතරයි. අනික සියලුම අනාර්ය ක්‍රම කියලා බුදුසසුන කියලා තහං කරගෙන බෑ. අනාර්ය ක්‍රම උනත් සාමාන්‍ය ඵලයක් විදිහට මේක ලැබෙනවා. ඒ ලැබුණ දේ හසුරව ගන්න බැරිකම නිසා තමයි හුඟ දෙනෙක් මේ ಗುಣ ගහක මල් පෙපුණා වගේ එහෙම නැත්නම් බට ගහක මල් පෙපුණා වගේ නැත්නම් අස්සතරියක් ගැප් ගත්තා වගේ ප්‍රසූත කරනකොට මැරලා මල් පෙපිනවා කියලා කියන්නේ ಗುಣ ගහේ නිමාව බට ගහේ නිමාව ඒක දරා ගන්න පුළුවන් කෙනා දන්නවා මේ හරපොත්ත මේ තචහර කියලා කියන්නේ. පොතුහර ගස් කියලා જાතියක් තියෙනවානේ. මැදහරේ තියෙන ගස් වලට කියනවා මේ අරටුව තියෙන ගස්. පොතුහර කියලා පොත්ත විතර අහයි ඒකේ. බටගහයි මැද හිස්. අන්න එහෙම ගහක මල් පෙපුණා කියලා කියන්නේ ගහි විනාශය. ඒ නිසා මේ සෝබනීට ජීවත් වෙන මනසට හරියයි කියලා කියන්නේ විඤ්ඤා විනාශය.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 අර සමුදේ බලන තැන ඉඳලා නිරෝධේ බලන්න ගියාම සමුදේ බලන මිනිහ පුතඥයා. නිරෝධේ බලන මිනිස්සයා ආරෙනවා. එකමයි. එකම දර්ශනේ පෙරහැර එන පැත්ත බලනකොටයි පෙරහැර යන පැත්ත බලනකොටයි. ඉතින් ඒ දෙක අතර වෙනස තමයි අපි මේ තටමන සිල් අරගෙන සමාධි කරලා භාවනා කරලා යමක් විනාශ වෙනවා. විනාශ වේවා කියන එක නෙමෙයි මේ තියෙන්නේ. විනාශ වෙනවා ඉතින් ඒක දිහා බලන් හිටියට නොදැක්කා වගේ ඒ කැවුත්තක් නැතිකම නෙමෙයි. හැංගීමක් නැතිකම නෙමෙයි. විනාශ වෙන. ඒ නිසා ඒකට සමස්තේ බලන්න ඕනේ. එකක් අල්ලන්න බැලුවොත් අල්ලගත්ත දේ විනාශේ මගේ නම් ෘචි දෙයක් නම් ඒක මට පිහින්ද බලන්න වගේ හින්නවා පපුවට.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 මින් නා නිර්මාණ ශිල්පයේ සහ ප්‍රගතිය. ප්‍රගතිශීලී බුදුරජාණන් වහන්සේ කියලා පොතක් ලියවලා පස්සේ සාහිත්‍ය සම්මාන දුන්නා. මලක තියෙන ඒ පොත. මොකද ඔක්කොටම ඕනේ බුදුරජාණන් වහන්සේත් මේ ප්‍රගතිය පැත්තට දාන්න. නිවෝදේ දකින්න පැත්තෙන් නම් ප්‍රගතියමත් තමයි බුදුහාමතුරු. වෙන කවුරුත් කෙරුවේ නැහැ. කවුරක් කැමති නැහැ. කවුරුත් බයයි හින්දාඩි දාන අපගද මේ නිරෝධේ 60 බැන්නට පස්සේ ඉතින් දකින්න තෝ වෙන මොනව කරන්නේ. දැන් මටත් 60 බැන්නලා අවුරුදු 5ක් වෙනවා. දැන් ඉතින් නිරෝධේ දකින්න ඉතින් අහන්න දෙයක් නැහැ. දැන් මම මේ අසිත වැම්බින් එකේම උන්ට ලස්සන මේ සුදු කෙස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ සරි ෆොටෝ එක ගත්තට පස්සේ මට කේන්ති. ඩොටු <laughs> එකේ හරියටම එඩිට් කරලා නැහැ. සුදු ඉරි දෙකක් තියෙනවා බොහොම තදි. මම බැලුව මොකද වෙලාද බැලින්න මේ මගේම දෙකක්. ඩොටු <laughs> එක ගන්න බැරිදලා නැහැ. ඉතින් ඉතින් මොනව කරන්නේ? ඒ නිසා නිරෝධේ නොදකින් තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන්නේ.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 එසේ අකිල මේ අබක් අපගබ්බෝ ගැප් ගැනීම නතර කරන සුළු. වෙන කොන්ට්‍රසෙප්ටිව්. බහන්න චෝදනාවේ තියෙන තාක්ෂණික ගතිය මම පොත පොත දෙන්න මට වචන පහත ඕනේ නැවත නැවතත් ඉගෙන ගන්න. මේ ඒ ලස්සන තියෙන සමන්ත පාසාධිකාරී මේක අනේ මේක නෙවෙයි තියෙන්නේ. පාරජික පාළි. පාරජික පාළි තියෙනවා වේරංජ බාමුණ ඇවිල්ලා බුදුරජාණන් දෙන චෝදනාහය බුදුරජාණන් හිතා වෙලා කියනවා බලනකොට කතාව ඇත්ත තමයි කියලා. ලෝකේ සියල්ල දුකින් පිරලා තියෙනවා නම් මම ඒක නාස්තියක් දැන කතා කරන්න පිරිච්ච දුකේ නාස්තියක් මං කියන එක. පිරිච්ච දුකෙන් නම් පිරලා තියෙන්නේ උච්ඡේදයක් මං කතා කරනවා. උපදින තාක උපදින්නේ දුක නම් අපගබ්බයක් මම කතා කරනවා. බෑ උඹෝයි කියන එක නෙවෙයි කියලා කියනවා. බුයි කියන මේ ගෑනුන්ට ළමයි හම්බෙන එක නෙවෙයි මම මේ කියන්නේ දුකේ හට ගැනීමට විරුද්ධව මම කතා කරනවා. ඒකට නිරෝධය කතා කරනවා. ඉතින් ඒකට අපි මේ සාමූහික ප්‍රයත්නය දෙන හැමදේම නිරෝධය වහන්න කරන වැඩ කියලා හිතා අපි සමූහයක් වෙලා එකතු කරන්නේ හැම වෙලාවෙම නිරෝධය වහන්න.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 දකුණට යකෝ මෙච්චර කල් සංසාරේ ඇති වෙනා විතරනේ දැක්කේ. නැතිවම දැක්කේ නැණි කියනකොට ඒකට සත්පුරුෂයාගේ ඇදිලා යන ගතිය කොච්චරද කියනවනේ. ඒකට ඇතිවම පේන්නේ නැති තරම් නැතිවීමෙන් වැහිලා යන ගන්න. ඒතකොට භංගියමයි දකින්නේ. ඇස් දෙක අරලා බලනකොටත් පේන්නේ බිඳමින් පවතින දේ.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 ඒ මිසු සංස්කෘතිය වශයෙන්ම කැඩි කැඩිලා පිළියම් කරන ලද භාණ්ඩේ අදි වටිනාකමක් තියෙනවා. පිළියම් කරන්නේ රත්තරන් වලින්. ඒකට වෙනම මූල ධර්මයක් කියනවා. ඒක නිකන් මේ පිළිගැනීමක්. කල්යන කොට යනකොට භංගේ වැඩි වෙන්න වැඩි වෙන්න භංගේ පෙන්නන්න පෙන්නන්න වටනාගම වැඩි වෙනවා. අපිට පෙන්නේම නේ throw away type එක පොඩි වෙරි ටික විසිකරු අලුත් එක ගත්තා. එතකොට භංගේ දකින්නේ අපි. නම් භංගේ දකින්න මොනවාක්වත් කරනවා අපි ඔය දැකලා තියෙන අපේ තියෙනවා මේ වරණ අවශෝෂණය කියලා එකක්. ඕන කරන දේ විතරයි අපි දකින්නේ ඕන කරන විතරයි අපි අහන්නේ.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 ඒකට භය ඥානය කියලා කියනවා. ඒක ඇත්තටම ඥානයක්. ඒ බය එනකොට ඒ භංග ඥාන භය ඥාන එනකොට තමයි තේරුම් ගන්න කියන මේක ද්වේෂපදනමේ නේද එන්නේ කියලා. මේ භය ඥානේ ද්වේෂපදනමේ ඉඳලා ඥානපදනම දැම්මනම් <clears throat> ඒ මනසට ආයේ මාය අපේන්නේත් නැහැ.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 බුදුරජාණන් වහන්සේ විතරක් කියනවා પરමාර්ථ වෙනස් වෙනසුලු කියලා. වෙනස්ලා කියලා අන්තිමට නිරුද්ධ වෙලාම යනවා. විචාර අධ්‍යාපනත වංශයේ තල්ලුව බුදුරජාණන්සේ සුතුමේ ඥානයට දාලා තියෙනවා. නැත්නම් සුතුමේ ඥානයේ තියෙන බුදුරජාණන්සේ කැම්ම තමයි අධ්‍යාපනත වංශයේ තේමාව කරගෙන තියෙන්නේ. නමුත් අධ්‍යාපනත වංශයේ ස්ථිර නිමිත්තකට යන්න හදනවා. භංගයක්, නිරුද්ධයක්, ක්ෂය වීමක්, වැය වීමක් දකින්න පොඩ්ඩලමෙන්ට උගන්වන්න එපයි කියනවා. ඒක පොඩ්ඩලම ඉගෙන ගන්න. ඒ නිසා සතිපාසලට ගිහිල්ලා ඉවරලා අපි සතිපාසලේ පරමාර්ථය කියලා දෙන්න ගත්තොත් ඉස්කෝලේ යන්න බෑ. ඉවරයි. ඉතින් ඒක කියන්නේ නැතුව සෙකියුලර් පැත්ත දාලා තිනවා. මොකද අම්මලා තාත්තලාගේ සහයෝගය පායි වැඩේට.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 සනස මෙතන මේ ආරය. ඔකේ. ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ තව අතුරු ඒකටම සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේක හරියට මට තේරුම් ගන්න ප්‍රස්තාවෙන් අහන්නේ දැන් ඇතිවෙච්ච දෙයක් නැති වෙන එකද නිරෝධය කියලා කියන්නේ නැත්නම් අන්ත දුරු කිරීම නිසා සාස්ත්‍රවාදී උච්චේදවාදී දුරු කිරීම නිසා හට නොගන්න ගැතියි.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 කියන්නේ ඇත්තටම ඇද්දලකින් හදපු එකක් වාහනයක් හදුවා මේක ඇද්දල පිළිමන් දන්නේ නැති කෙනෙකුට මේක ඇද්දලන්ති කියලා ඒ කෙනෙක් අහගන්න තරම් මේක විකෘති වෙලා තියෙන්නේ. ඒක විකෘති කරන්නසේ කියලා ධ්‍යාන ගැන කතා කරනවා. ඒකට ඒ කියන්නේ ඇත්තටම එතන මානසික විකෘතියදී මෙතන කියනවා ඇද්දලේ විකෘති කරන්න ඇති. විකති විකති. දන්ත විකතින්, මත්තිකා විකතින්, සුවන්න විකතින් කියලා කියන්නේ. කත කියන වචනයත් විශේෂයෙන් කත කියන එකත් ගන්න පුළුවන්. නිකන් හැදෙන්නේ නැහැ ඇද්දලකින් කැටයන් කෙටෙන්නේ නැහැ. විශේෂයෙන් කරන ලද. ඒ කරන හරිය විකෘති තමයි. සිද්ධ වෙන විතරනේ ස්වභාවය. ඒ ඔක්කොම විකෘති තමයි. ඒ විකතියක් තමයි මේ කියන්නේ ස්වභාවයෙන් හිටියොත් කවදාකවත් ධානයක් ලැබෙන්නේ නැහැ. ධ්‍යාන කියන එක මේ සාමාන්‍ය අපි ගැටුම් ලෝකේ හැමදාම තිබුණාට මේ ධ්‍යාන මාර්ගයේ කවදාකවත් මේ ගැටුම් ලෝකේ එන්නෙම නැහැ ඒක විකතියක්මයි. ඊට පස්සේ ඒකෙන් පළවෙනි රූප ධ්‍යාන අරූප ධ්‍යාන කියන එක ප්‍රතිපදාවෙම යන්න ඕනේ. උපකරණ ආයුධ අරගෙන බණ්ඩ පටලට හිර කරලා ඉතින් එහිමීට කරන්නේ. කැටයන් කොටනකොට වගේ කැටයන් ස්වභාවයෙන් නැහැ. මේ මේ බුදුරජාන්සේ සඳහන් කර තිනවා ද්වේ මේ භික්ඛවේ පච්චා පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛත මේ ද්වේ පරතෝච ගෝසෝ අජත්ත යෝනිසමස්කාර මානේ කවම කවදාකවත් සබහ මේ මේ සම්මා දිට්ඨිය හේතු නැතුව හටගන්නේ මේක හදලා තියෙන මුළු ලෝකෙම සම්මා දිට්ඨිය වහන්නේ ඒක ඇතුලේ සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියලා සමහර කොටි අරගෙන නටනවා පන්ති පිළිල නටනවා මම සම්මා නෑ ඇත්තෙම නෑ සම්මා දිට්ඨියක් ඇති නම් පරතෝ ගෝසය අවශ්‍යයි පිටින් අහන්න ඕන බුදුනේ කෝ බුදු ශාවකයෙන් අහන්න ඕන පරතෝ ගෝසෙ නැතුව කාදාකත් අපේ හිතේ පරිණාමයේදී යයි කියලා ස්වභාවයෙන් යයි කියලා මේ අවබෝධයට හිතන්න එපා.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 එයාට තේරෙනවා මේ ඔක්කොම යන පාට වෙනස් පාරක මේක යන්නේ. ඒ මේ සෙනගක් එක්ක ගියොත් නම් ගොයියෝ ගමනක් නැහැ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම අපායට දානවා. කට්ටියත් එක්ක ගියොත් ආය කතා දෙකක් නැහැ. නිසා කට්ටියත් එක්ක යනවා කියන්නේ නැතුව කට්ටියත් එක්ක ඉන්න ඕනේ. <laughs> ඒක තමයි මෙතන තියෙන ට්‍රික් එක. දැන් අපි කට්ටියත් එක්ක මේ පාටිය දාගෙන ඉන්නවා තමයි. කියලා මොකද මේ සේරම අරියාදුර තමයි හිටලා මොකද දෙක දෙක වෙච්ච ගමන් දේව දෙක තුන වෙච්ච ගමන් ගම හතර වෙච්ච ගමන් කෝලහලයි. එක බ්‍රහ්ම. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝ අයවතස විගත විදු ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව. යද්දි එද්දි අද්දි බොද්දි කොයි වෙලාවේ සතියෙන් හිටපන් එනම බ්‍රහ්ම වෙන්නේ. කවුරු මොනවා කරගෙන ගියත් ඒ යයි. ඒ වෙලාවේදී ඒක කරම ඉවරයි. ඒ මිනිස්සු එල්ල බණී මේ කවුරුවක් නැහැ මොනම දෙයක්වත් ගණන් ගන්න නැහැ කියලා චෝදනා එනවා. ඒ කියන්නේ උන්තරම දැනගන්න පාරේ ඉන්නේ කියලා. කිසි කෙනෙක් එක්ක වැඩි අය හොඳයියක් නැහැ. තේරෙනවා තනියලියා වගේ ඉන්නේ කියලා. මාතංගණන් හත්ති රාජා නැත්තම් ගඟ වෙනගේ තනියක් වගේ තේරෙක සමාජශීලී ධර්මයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගාන නේරුතුමා කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ ඔක්කොටම කරන්න පුළුවන් වෙද්ද බැරිද කියලා නම් මට නම් සාධාරණ සැකයක් තියෙනවා. සමස්තයක් වශයෙන් කරන්න බෑ මේක. හැබැයි කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා කියලා මට කියයි. ඒ කියන්නේ තනියම කරපන්. එනිසා මේකේ පටිසල්ලාන කියන වචනේ පාවිච්චි කරන්නේ සැඟවිලා කරන දෙයක්. එතන පටිසල්ලානා වුට්ටිතෝ කියලා කියන්නේ බුදුන්සේ රාශී ස්ථානයේ නැගී සිට කියලා තමයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බොජ්ජංග කියන්නේ එහෙම යන්නේ. රාශී ස්ථාන කියලා කියන්නේ මේ බංකරයක් ඇතුළේ නෙමෙයි මේ කාටවත් යන්න බැරි තැනක් තියෙනවා. ඔක්කොම යන්න හදන්නේ මේ කට්ටියට කට්ටක් දාගන්නේ. කටක් දාගෙන යන්න බෑනේ පීන කම්බිය විදිනකොට පීන කොටත් බෑනේ කටක් දාගෙන පීනන්නේ ඒක තනියමනේ මේ මේ ගමනේ තේරෙනවා ඒ අර හුදේකලාව කියන එක ඒ හුදේකලාව කායි විවේකී විතර නෙවෙයි චිත්ත විවේකී අතර නෙවෙයි උපදි විවේකීට යනකොට තේනවා මේ සෙනක ඔක්කොම එක හිටියට ඒගොල්ලෝ අනිවිහිතවනේ ගත කරන්නේ වටපිට බල බලන් ඉන්නේ භාවනා කරන කරතුන ඒක හොඳයි මොකද ඒකට මගේ ට්‍රක් එකේ මට යන්න පුළුවන්.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 යාර කියන්නේ ඔබට මේක පේන්නේ නැද්ද? දැන් පේන එක අන්ධ බින්දුවට අහු වෙලා. ඒක නොදකින එක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක වසංගගෙන මම පෙන්වන්න ගියා මේක කෝකටත් ඇවිලි හරියකට ආයෙනවා ඔයාලට තේරුණා මට තේරුණා YS theory අනම් මනම් කියලා දාගත්තා ඊපස්සේ අපි කන ටොං ගණන් තේරෙනවා රටම කනවානේ එහෙකට ඔක්කට වෙනන්නේ මේක theory එකක් කියලා මේ theory එකක් කියලා බලගත්තොත් අධ්‍යාපන පාඩම හර දාන්න බෑ ඒ නිසා මේක දකින්න එක වතංගලා තියෙන බීතිකාවකින් විතරයි බුදුසසුන චක්‍රපදී කුත් නෙවෙයි ඒක නැති කරන්න සුයන් සිද්ධ නැහැ කියන එකයි මේක විකතියක් ඕන එකට බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය පාරෙන් ගඟ දිගේ ඉහළට පීනන්න වෙනවා පුතේ.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 ඉතින් කියනවා දැනට විශාල යක්ෂයෙක් වෙලා ඉපදලා ඉන්නවා. ආගමක් ගැලවීමක් නෙවෙයි මගේ ප්‍රධානම රට ජාතිය භාෂාව. යන්ති විශාල වැඩක් කරා. කියනවා යක්ෂයෙක් වෙලා ඉන්න දැක්ලා කියනද කොහොමද දන්නේ තරහට දන්නේ ලොකු සංකේත කියන්නේ. ඒක ඕනේ. මේ එකක්වත් තිබේ. උඹ ඉපදෙලා තිබු උඹ යමුති හොයාගන්න. මේ ඕනේ ඕනේ බයිලාවක් කරද්දී born to be free. මේ අරයා මෙයා සන්තෝෂ කරන්න කියොත් අනිවාර්යයෙන් මතක තියන්න කැඹිරිල්ලක් කියලා. සන්තෝෂුනේ නැතුව ඉන්න බෑ. අපේ මනස කඩා වැටෙනවා. මම කොම්මුණා නේද? තනි වුණා නේද? මම රහින් ගැලුණා නේද කියලා. ඒකට බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. සීලේ තියෙනවනේ. සීලේ කඩන්න බෑ කාටවත්. සතිය කඩන්නත් බෑ. ඒක තමයි අසජ්ජමානෝ. ඒ කවුරු චෝදනා කරත් නොගැලී යන්න පුළුවන් නම් නිකන් ග්‍රීසකයි. ග්‍රීසක දන්න. හන්දේ වෙවිල ගෑනුවල්ල. ඌවල්ලන් දඬු ගෑඟ පුරාම ග්‍රීස්. මේ පොලිසියෙන් ගියාට ඌ අහුවෙන්නේ නැවෙන්නේ ගොම්මනට. මේ පෙරදින පැත්තේ පුලිස් වලින් දැම්ම ග්‍රීසියා කාලා.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 නිකන් පතෝලව දෙදක හැම දුන්නා වගේ ඒක නිකන් අරක අරක හොඳයි කියලා එතන තියෙනවා ඒක කියන්නේ දාන් කියන පූල්ලල්ලින් දැද්දි දවසක මේ මස්මාළු නැතුව බත් ගෙනල්ලා ඉතින් ආමුදුරෝ හරිම අමාරුවෙන් දානේ වළඳනවා එහෙ බලනවලු මෙහෙ බලනවලු ඒක ලොකු දෙන කැප ගන්නවා. මේ බලන්න අර කුණු කොට ඊයේ විසි කරපු කුඹල කට්ටක් තියෙනද කියලා මට බලන්න කිව්වා. මොන જાතිකවත් ගිලින්නේ නැහැ නේ. කහපනවා අපරම් ගිලින්න අතර එළියටම යන්නේ. කියවන තවත් හොඳට තේරෙන ඉතින් බාල අහම්දු කෙනෙක්. අර ඉවිසි කරපු කුණු බල්දි බලන කුඹල කට තියෙනද කියලා. කියලා දාන්න කිව්වෙත් නැහැ. ඒක කේමරන්ද සෝදරව මට කිව්වේ. ඒ පිළිවිඩු හොඳයි අපි කන මේ හෝල්සම් ෆුඩ් වලට වැඩිය පිළිවිඩු පුදුම රසක් තියෙනවා. ඒකට හැබැයි මට සීමෙන් තේරෙන්නේ නැහැ මේ සාමාන්‍ය දෙයක් කොහොමද කන්නේ කියලා. ඒකයි මේ විකතියක් කියලා කියන්නේ. ප්‍රകൃතියේ නිවන නැහැ. ඒ නිසා නිකන් ස්වභාව සිද්ධ වෙන්නේ. ඒ වගේම ජනමාධ්‍ය වික සෙනග තුල බහුවචනේ නිවන නැහැ. නිවන තියෙන්නේ මම දැන් මෙතන කියන ඒක වචනේ. ඒකට නේ අපි බය. ඒකට නේ මේ පිටින් දෝල් ගැට ගහන්නේ. ඒකට නේ මේ තනිකන් දෝෂයට බය කියලා ඉන්නේ. ඒකනේ අපි මේ සෙත් කවි කියවන්නේ. මට මා දනිකන් දෝෂයක් ආවා. පාළුවෙක් අපේ ආමතුරු ලෑස්තිලා ඉන්න දනිකන් දෝෂේ නැති කරන්න. පිටිත් නූල් ටොම් ගණන් ඉල්ලගෙන කාතේ. පිටිත් නූල් හොඳ එකක්. ඒක බුදුහමරුත් කරපු දෙයක් මම මේ නෑ කියන්න හදනව නෙවෙයි. මේක නැති කරන්න හදන ආමතුරු කොච්චරද බයින් ඉන්නේ කියලා හිතන්න බෑ. දැන් මේකට පිටිත් නූල් ගැට ගන්න නැත්නම් ආමතුරුන්ට උත්ම ගන්න දරුවා. විතරම් බයෙන් එන ඉතින් ඒක නිසා නිරෝධය කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ ඔය ඔය ඔක්කොම ඔය කියන අපි ඔය බයෙත් නැත්නම් මේ රත්තරන් වලත් අපි හිතන ඕනම දෙයක ඒකේ විනාශය එකත් එක්ක ඇති වෙලා තියෙන්නේ මම මොකද කරන්නේ මම මේ අල්ලගත්ත දේ විනාශය විතරයි මට වද දෙන්නේ අල්ලගත්තේ නැති දේ විනාශ වෙනවා මට ගානක් නැහැ ඒ නිසා සියල්ල සමස්තය වශයෙන් බලනකොට කහටගෙන විනාශ වෙන මට මගේ මම දැන් කියනවා යමක් ඇල්ලුවා නම් අල්ලපු දේ නිත්‍ය කර ගන්නවා ඒක විනාශ වෙනට ඒක ඔබට කරපු තර්ජනයක් වෙනවා ඒක ස්වභාවය දාපන් පොදුවේ ඒක විනාශ වෙනවා මම කියාගත්තේ නැති නිසා ඒක විනාශය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 ඒත් ස්වභාවික ඇල්ලක් විනාශ වෙනවා. අනිත් ගියාත්ම මං ඇල්ලි ඕක නෙවෙයිනේ. ගියාත්ම ඇල්ලි පෙව දැන් විනාශ වෙනවා ඇති. ඒක අපිට දුක දෙන්නේ නැහැ. මොකද ඒක අතල්ලා ඉවරයි. දැන් මේ ආත්ම තියෙන ටික වර්තම ඒක නිසා බුදුන්ස කියනවා වර්තමානයේමයි හට ගන්න හරියක් දුක් හට ගන්න. අපි කියනවා නෑ නෑ නෑ ඒක අතීතට සම්බන්ධයි. අතීත නැවතී තියෙන වර්තමානයේනේ. වර්තමානයේ ඔබ යමක් ඇල්ලුවා නේ ඒකෙන්නේ මම හැදිලා තියෙන්නේ ඒකෙන් නෙමෙයි. රුචර්චුකම් හැදිලා තියෙන්නේ ඒකෙන් නෙමෙයි. කතන්දරේ ගෙතෙන්නේ. ඕක සමස්තය දිහා බලන්න. මන් ළඟම ඉන්න තව කෙනෙක් වෙන කතන්දරයක් නේ ගොතන්නේ.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 ඊට පස්සේ කවුද කවුද ඒක කියලා දුන්නේ කියලා. ඉතින් දැන් ඉතින් මමනේ අමාරු වෙట్లా තියෙන්නේ. ඊට පස්සේ මිනිහක් බලන්න ගියාට පස්සේ මං ඊට පස්සේ පොඩිම ළමයි පොඩි අයගේ දුවන ගහන දෙමළ මිනිස්සුක් මැරිලා මං ගියාන ගහන. ඒත් යක්කා කිව්වා එපා මල්ලිය ගෙනියන්න කියලා මං කමන්නේ නැහැ කිව්වා.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 ඒකට අපි ඒක දිහා බලන්නේ ඒ කට්ටියට වලක් කරන්න බෑනේ. අපි පූර්ණ අවධානය දාලා බලා ඉන්නවා. හරි. තොইল නටලා බලයන්කෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? තොইল පොලට මොකද වෙලා තියෙන්නේ? අද ලෝකේ වැඩියෙන්ම හම්බ කරන්න පුළුවන් තරම් තමයි තොইল පොල සුද්ධ කරන්න අපි කම්පැනියක් හදනවා නම් ඕනේ ගානක් ගෙවෙනවා. ඇසිකිලිව දාන්න කම්පැනියක් හදන්න ලක්ෂ ගාණක් කිලෝ ලක්ෂ ගාණක් දෙනවා. ඕන කෙනෙක් අක්ක කරපු දේවල් පිරිසිදු කරන්න කියලා කම්පැනියක් හදන්න ඕන ගණක් අබාන්ස් වලින් දාහම්බ කරා. පුදුම ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් උඹලා සොයිල් නටලා ඵලයල්ලා. ඕන විදිහට පටන් ගන්නලා. ඉවර වෙනකොට මිනිස්සුන්ට ඕන ඉක්මනට ගෙදර යන්න. එතකොට මේක සුද්ධ කරන කොන්ත්‍රාත්යක් අරගන්න. අනිත් නෑ පේනවා. නටපු තොইলකුත් නෑ, බෙරේ බලුකුත් නෑ. සුද්ධ කරන මිනිහට හොඳ ගාණක් අම්බ කරතයි. ඉතින් ගහනවනම් ගහන කම්පැනියක් මේන්ටනන්ස් අය මොකුත් නෑ ඕනේ ඝන හමුද ඔක්කොටම ඕනේ ඉවරනාට පස්සේ කවුරු ඇවිල්ලා මම කක්ක කරාට පස්සේ කවුරු හරි පසපැත්ත හොදනවා නම් ඕනේ ඝනක් ගෙවන්න.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 හැබැයි කුරුළු ලෝකේ ගියොත් නැහැ. අඳුරංගේ ලෝකේ නැහැ. වැඩි කිලි නැහැ. ඒ නිසා උන් හරි ජොලිය ඉන්නවා. දැන් වානකාරකම කියන කී දැන් ඔය වෙනදා තමයි සනතර දැන් කවුරු හරි කෙනෙක් ඉරි දිවිසයක් ඇති වුණොත් ඒ කියන්නේ රුසන ගතියක් ඇති වුණොත් ඒ නුරුස්නා ගතිය දිගේ පිටිපස්සේ ගියොත් සාන්නන්සේ ওই මාන් ඒ Taman තුල තියෙන මාන්නෙන් තමයි කියන්නේ Taman තුල මාන්නය තිබිලමයි අර අර මිනිහට දේශ කරා.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 තෝ තෝ තෝ තෝ තෝ දනගිය කියලා ඌට තර්ජනය කරන්න ඉස්සලා පිටිපස්සෙන් අත දානවා ඌට. මම ආරච්චල වෙනකොට මගේ වෙයිකේ උඩට සෙල්ලම් කරන්න බැහැ. මම ඉස්සලා වෙයිකේට උදා ගන්නවා. අන්න වෙලාදී මට ගහන්න ඕන නම් අපි කබර ගාතලක බැඳ ගන්නවා ඉස්සලා.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 Taman ගැන හැඟීම ඇති වෙන්න ඕනේ. තර්ජන ආදිත ඒ නිසා ලෝකේ ඥාණය තියෙන්නේ ඔය ද්වේෂය හරහා තමයි. මේක සුද්ධ කරන්න හිතෙන්නේ ඒකට වෛර කරන්න. දැන් තියෙන එක පිළිගත්ත මිහිනට අලුතෙන් හදන්න ඕන ගමනයි. මේක හැටික් බලන්න. මොකද කරන්නේ? හදලා ඉවර කරන්න බෑනේ.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 මොකද්ද ලියලා තියෙන්නේ? තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් වෙන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන. එහෙම නැතුණු තර්ජනේ නැහැ. මොනම දෙයක් නිසා නෙවෙයි මට මට දිගිනුත් නැහැ ආරයිනුත් නැහැ තෝ හොන්දක් කරගන්න කිව්වොත් මොනවට තර්ජනේ කරන්නේ? දැන් කවුරු ඇවිල්ලා කියනවා බෑන් අර මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා දැන් කවුරු කියනවා ඌ මට දිගින් හරින්නේ මට වැඩක් නැහැ අපෝ කියලා කිව්වහම තර්ජනය කරන මනසට කියලා කියලා කියන මනසට කියාගන්න දෙන්නේ නැහැ මට සම්බන්ධ නැහැ මට ප්‍රශ්න නැහැ පුළුවන් නම් ඔක්කොමලා කියන කියන එක කරන්නේ නැහැ මට වැදන්නේ නැහැ. මොකක් හරි හේතුවක් දාලා ඉවරලා අඩු ගන්න. తాවකාලිකව කියන්නේ ඒක කේලම් කරේ ඔක්කොක් ගන්න කියන්නේ නැහැ. සම්පප්පලාපේ වදින්නේ නැහැ. වදින්න ඕ ඕ ඕ ඒක අපේ පාටි එක එක නායා නැත්තම් අය මේ නෑ අපේ නිකාය එක නා නම් මලන් කියලා දාගත්ත ගමම මරාන කන්න පුළුවන්. ඒක සමාජ ධර්ම. වෙලා හදියාගන්නේ දෙන්නේ. ඒක වෙලා පේන්නේ. ආ තා විනාඩි 20ක් විතර තියෙන 15ක් විතර තියෙනවා. ඉතින් එතකොට යතර මේ පිටි විද්දිගේ කුලට ගිහිල්ලා ඒ මාන්නේ දැක්කම දැනට ඇතරම අර අර තරහ ඒ කියන්නේ අභිනය ගැන අනුකම්පාව කැදීම කියන්නේ ඒ කියන්නේ මගේ මොරකම කියලා සත්‍යට හැරෙයි.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 සමස්තම මගේ කියන දැන් අර පද්ධතියක වැරදි කරන මනුස්සය ඉන්නවනේ. මම ඉතින් හරි කරන පැත්ත හදන්නේ වැරදි කරන මනුස්සය කපලනේ. ඌගේ පැත්තෙන් බලන්න. ඌ වැඩි කළ ජොලියක් ලබනවා නම් ඒ ජොලියට සාදු කියලා නිකන් ඉන්න එකයි තියෙනවා. ඌට අඩු ගන්න පොඩි ත්‍රිල් එකක් තියෙනවා. මුත්‍රාපත ලියපු ජයසෝම විජේසෝම හමුදු කියනවා මට බයින්වලු ලංකාවේ ඉඳගෙන මිනිස්සු මේ මේ ජයසෝමයා ඉන්දියාවේ කියලා උජ්ජපනවා. පෙරවදනේ කියන්නේ. අනේ ඒකෙන් හරි සතුටක් ඇති වෙලා ලේ දහතෝ පිරිසිදු වෙනවා නම් ඒකටත් මං සාදු කියනවා. ඉන්නකම් බැන්න ලංකාවේ. යාම්සු සාරනාත් වල මේ සාරනාත් වල නෙමෙයි. බුදුසසුනේ අභිධර්ම දේශනා කරලා බහැපු තැන සංකස්සේ ඉස්කෝල හදලා ඒ රටේ මම හිතන්නේ සාමදාන මිච්ඡ කරදිපදක් ලබාගත් තුමාකාර වැඩ කරපු හාමුදුරුවෝ පුදුම විදිහට ලංකාවේ මඩ ගහලා තියෙනවා. ඒ නිසා කියන මේ මඩ ගැහිමෙන් ඒ මනුස්සයා සතුටක් ලබනවා ඇතිනේ ලේ ධාතුව පිරිසිදු වෙනවා නේද? හොඳයි. මම ඒකට සාදු කියනවා. ඒකව කවුරු හරි වැරද්දක් කරන්නේ වැරද්දෙන් උට මොකද ත්‍රිල් එකක් තියෙනවනේ. සමස්තයට හානි වෙනවා හරි. අර ඌගේ අර ත්‍රිල් එකට සාදු කිව්වම නැතිව වෙනදී අපි කොහොමද රකත් ඔය ලෝකෙ කෙලින් කරන්න බෑ. ඒක යන්නේ ඇදටමයි. ඒ ඇදට යන්නේ මොකද්ද න්‍යායපත්‍යක් තියෙන අපේ රුස්සන් නැති වුණාට ඕක එහෙටත් එන්නේ ඕකමයි. මේක මේ මේ මේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. අපිට කලහයක්ක් තියෙනවා කවුරු හරි කක්ක කරලා කියන්නේ වැසිකිලි හොදන්න මොකද්ද පුළුවන් හරි සන්තෝෂයක් නෙවෙයි. පුළුවන් තරම් ගිහිල්ලා බලන්න කාලා ගිහිල්ලා කවුරු හරි වරුපල්ලක් දාලා යනවනම් ඒක ගන්න කොට හොදලා කියන්නේ. කවුරු හරි පාරක් කැත කරලා තියෙනවා කොණ්ඩි ගස් කරලා දාන්න. ඒ තමයි මිනිහා නොමිනිහා කියන්නේ. මේක පාරිකුණු නොවේවා කියලා හිතන්න යන්න බෑ. ඒක වෙන්නේ නෑ. මිනිසුන්ගේ වැඩේම කෙරුවොත් කිව්වොත් බොරුවක් කෙරුවොත් තරකම කත කෙරුවොත් පාරක තමයි. ඒක තමයි මනුස්සයා කියන්නේ. අපිට තියෙන්නේ මේ මිනිසුන් දැක්කරද අපි සුද්ධ කරන සුද්ධ කරන යනවා. ඒකට හිතනවට වැඩිය අපි සුද්ධ වෙනවා. ඒක හිතා ගන්න බෑ. නන්නාදුන කෙනෙක්ගේ අසුචියදින් පුළුවන් වුණොත් එහෙ නැතිනම් සෝපාකලට එහෙම බොහොම ලේසි නිවන් දකින්න.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 ඒක නැත්තම් කරන්න බෑ ගඳ හිටින දවස පුරා. ඒක එතකන් අර මනුස්සයා කරනවා යන්න කියලා මම ගිහිල්ලා කරලා ඉවර වෙච්ච ගමන් බනට ගියා. පල්ලෙහා දා පින්න වාතේ. බන කියනකොට සිවුරෙන් එනවා පුදුම ගඳක්. බණ කියන ගමන්. වෙන්න විදියක් නැහැ. මොකද හේතුව මම සිවුර ගලවලා පැත්තක තියලා තමයි කරන්නේ.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 භික්ෂුවාට කියන්නේ දොස්තර කෙනෙක්වත් එන්නේ නැහැ තරම්. කිසි කෙනෙක් එන්නේ නැහැ මොකද ඔක්කොම ලයියලානේ. නුරිස්පිතාලේ වාට්ටු බාර ගන්න කවුරු කැමති නැහැ. ඉවන්සර් ගිහලා හාමුදුරුවෝ ඔක්කොම බස්ථාන කරා ඉවන්සර් තියෙන මේ ටොං ගණන් පින් තියෙන තැනනේ. අයින් කරෝ කට්ටේ ගියා. සුද්ධ කළ දැම්මා.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 ඒතරට මුළු ලංකාවම ඒගොල්ලන්ට වෛර කරනවා. ආගම් පතුරවන්න ආවේ කියලා. ඒ මිනිස්සයා ඒකම ගන්න බනින්න බනින්න පිසිද්ද වෙනවා. නෑ එයාට කියලා කියනවා බුද්ධ ධර්මයේ තමන්නේ වට වෛර කරන ඔබ කැමති නැද්ද බුදු දෙයන්ස පිළිගන්න. ඒ මිනිස්සු බනිනවන හොඳ අපබ්‍රංශ කියලා. ඒක තමයි පින්නේ. ඒක තමයි දෙවියන්ස කරන දේ. ඒක දැන් මෙයාට කරගන්න බැරි වැඩක් තියෙනවා නම් ගිහිල්ලා එමීට කරලා දෙනවා. ඒ ධර්මය කවුරු කෙරුවත් වටන දෙයක්. ඒකෙන් තමයි ඔය මේ ත්‍රි සමාතාව හැමදාම දීප පහන්තරම කට්ටිය කල්කටා වල හැමතැන ආයතන බලන විසිකලා තියෙන ළමයි. ගෙනලා කොහොම හදනවා. ඒල විසිකරන්න පෙළඹෙන තැනක් තියෙනවනේ. වෛශ්‍යාවට ළමයි හම්බෙන්න තියෙනවා. කලබල වෙන්න එපා. අතර මෙතන ළමයි වදලා දාන්න එපා. අපි ගන්නවා. පස්සේ ගන්න ගන්න හැම කෙනෙම කතෝලික කරනවා. ස්වභාවයිනේ. ඒ නිසා විශාල චෝදනාවක් කරා පස්සේ කතෝලික සභාව මාන්තෝරියක් විදිහට දැන් ප්‍රකාශයටපත් කරනවා.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 කූල් එකේ හිටපන්. එතකොට නිරෝධය දකින්න. අද අධ්‍යාපනයේ කිසිම තැනක මොනම දෙයක්වත් කරන්නේ දෙකොණ පත්තු වෙච්චි ඉලක්කෝ වගේ පන්තම දෙපැත්තෙන් පත්තු කරන නටන නැතිලක් අද තියෙන්නේ. ටැම්පත් කරන ගතිය අනුන්ගේ අඩුපාඩුකට ගිහිල්ලා පිටාදාර වෙන ගතියක් ඒක නෝන්ජල්කමකට සලකන්න පටන් අර ගන්නවා.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 ආන ඒක විකතයක්. ඒක මේ ස්වභාවය නෙවෙයි. ස්වභාවය තියෙන අවස්ථාවාදී බලතා ජය ගන්න කියන්නේ. මේක නෑ ඒක තමයි ක්‍රමේ. ওই පද්ධති ගියාවයි මම බැරි මිනිහට පොඩ්ඩක් උදව් කරන්න බාන්න ඕන. ලදලද වෙලාව කියපුවාම මහ පුදුමාකාර දුක අවබෝධ වීම වගේම මේ දුක නිරෝධයෙන් පරිබාහිර නෑ. ඒකට දුක්ඛ නිරෝධ දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි දෙකම එක මේසේ දෙපැත්තේ කාය කෑම කන දෙන්නෙක් වගේ පේන්න පටන් ගන්නවා. සන්නසාර කතාව කිව්වේ නෑනේ. බන කියන්න ගම මේ සිවුර ගඳ ගැසුවා. ගඳ ගැහුවා එච්චරයි කතාව. Thank <laughs> you. දානසාලට ආවා මගේ බත් මම බැලඳුවා ගියා. ඉතරයි ගඳයි තිබුණ ඕකන කියන්නේ. මගේ කක්ක ගිහිල්ලක් දන්නේ නැහැ. ධම්මචන්දන්ත කක්ක කියලා තමයි කතාව කියවෙන්නේ. ඒ කියන්න බෑ. ඒ ස්වභාවය ඒක තමයි. මේ කක්ක වලට අප්‍රිය කරන කැමරට ප්‍රිය කරනවා කියලා කියන්නේ සමුදේ සත්‍යයට කැමති වෙනවා නිරෝධ සත්‍යයට අකමැති වෙනවා. අසුචි කක්කයි දෙකම එක වගේ කරගත්තා නම් ඌරෙක් වගේ. මේක තමයි කරේ. ඕක අර මේ කියන තරම්ම ගඳ නැහැ අර ගඳයි කියන්නේ අර අර මේ මේ ඔය සෝම මේ මුත්‍ර පොතේ තියෙනවා ඒ නිසා සඳහන් කරන ඉන්දියාවේ ඉන්න දුප්පත් මිනිස්සුගේ මේ තුවාලයක් ඇවිල්ලා අසුචිතියක් තියලා බෙන්දලු එච්චරයි සතිපයි ඒකේ ඉන්න මෘතෝපජීවී කෝටි ගණන් අසුචි වල ගොමවල ඒක තියලා බැලුවම අර මේ විරුලන් බැක්ටීරියා ඔක්කොම මරනවා මේක විතරයි තියෙන්නේ කියන්න එපාලු ඊනවසේ තරහ වෙනවා අම්මයි දුවයි දෙන්නෙක් ඉඳලා තියෙනවා ඒ දෙන්න මුළු ගමටම වෙදකම් කරනවා නිකන් ඉන්න ප්‍රසිද්ධයි. ඒත් මිනිස්සු ගිහිල්ලා කටින් කන ගිහලා පිට මිනිස්සුත් එන්න පටන් ගත්තා. ආවට පස්සේ දැන් බේත් ඉවර වෙලා. නිෂ්පාදනය නෑ. ඊට පස්සේ අම්මයි දුව දෙක කරලා දෙන ඉන්දියාවේ. ඊට පස්සේ අර හොඳටම මේක විශ්වාස කරන එකනට කිව්වලු පොඩ්ඩක් ඉන්න කියලා කාමරේට අන ගිහලා චූ කරලා චූ ටික ගත්තලු. මේ මනුස්සයාට දැක ඇතුණා. ඊට පස්සේ කිව්වලු නෑ මේ ඔක්කොම චූ විතරමයි. මේ එකම බේත මූත්‍රා විතරයි. දැන් අපි ළඟ මූත්‍රා නෑ ඒක වගෙන් ගත්තේ කියලා. අර ගෑණි ගිහිල්ලා කියලා. මුළු ගම මේක තුළ අරුන්ට ගහලා ගේත් කඩලා එලවලා <laughs> එතෙන්ට යනකම් බේත එච්චරයි. මේ බුදුරජාණන් කිව්වේ පුත්තිමුත්ත බේසජ්ජාය නිප්පස් නිසාය පබ්බජ්ජා. යාව ජීව උත්සාහ කරණියෝ. දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අපි මොත්‍රා ප්‍රතික්ෂේප කරලා මේ රට රටවල් ගාලා යන උජ්ජ බොන්න ඉන්ජෙක්ෂන් කියලා හිතන්නේ. මුත්‍රා ටිකක් ගත්තා ඉවරයි. එනවා කියන්නේ එක වන්නේ නැපි, ගන්ධේ නැපි, රසේ නැපි නාච්චති. වර්ණයෙන් ගන්ධයෙන් රසයෙන් නම් කැමති වෙන්නේ හැබැයි මං කියනවා බිව්වොත් හනිපෙනවා කියලා ඔය චූල සමාදාන සූත්‍රයේ පැහැදිලිවම කියනවා. මාන්දන් රෝගී කියන්නේ මුළු ඇඟම සවුත් වෙච්ච එකට. ඒක දැන් දැන් ඉතින් ඒක දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න හොඳම යුරොලොජිස්ට් කෙන් අහනවා. මේවයි මේ මුත්‍රා බීපක් හොඳයි කියලා ඔයා මොකද? චි කවුද කියන්නේ? එහෙම ගන්නෑ කිසිම තැනක එහෙම අපිට විද්‍යාව ගන්න නැහැ කියලා. ඊට පස්සේ මිනිහා දිගින් දිගට ගන්න නෑ මම කියන්නේ ටයිම් අගුණයක් තියෙනවද? එහෙමත් නම් කියලා නැහැ. ගෝ ප්‍රශ්න අහලා අහලා අහලා කියනවා. නෑ ඊට පස්සේ නම් ටිකක් බිව්වට මොකද නෑ මම හිතන්නේ ටිකක් බිව්වට නම් ප්‍රශ්නක් වෙනවා.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 <laughs> ඒ ඇමරික මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න හොඳම යුරොලොජිස්ට් කෙනෙක් අහන්නේ. බලන්න කොච්චරක් වසංගලාද තියෙන කියලා මේ සත්‍ය මේ Tamangen පිට වෙන මේ මූත්‍රාදී කරන එකම බේත. අපි ඒක අත් දෙක තබන් දාලා හොදන්නේ. මේ නිරෝධේ පොඩ්ඩක් බලන්නකෝ මේ කරකොල සයිකල් එකේ අනිත් පැත්ත බලන්න. එතන තමයි උත්තරේ තියෙන්නේ. අසුචි කියන්නේ බුදුරජාණන්සේ අවසාන අසුචි බින්දුව දක්වා වැළඳුවයි කියන එක ඔය චූලසීනා සූත්‍රය කියලා කියන්නේ කියලා තියෙනයි. අසුචි තියෙනකම් කෑවා. මුත්ත තියෙනකම් බිව්වා. ඊට පස්සේ තමයි ඇඟ ඔය විස නෑ ඒකට බහිඳ පටන් ගත්ත ඇඟ. කීවන්නේ හිත දෙන්නේ නෑ ඒක. මේ මේ මේ තියල්ල දන්න මේ බුදු වෙන්න ඉන්න බුද්ධහංකරන් වංශ මේ කියන්නේ. අපි කොච්චර මේක වසංගනද ජීවත් වෙන්නේ කියලා බලන්න. බබාට ඩෙටෝල් ගහලා තියන්න විෂ බීජ තියන්න එපා මෙහෙම කරන්න කිව්වට පස්සේ බබා බොක්කේ ඉන්නකොට මූත්‍රා මල්ලකන ජීවත් වෙන්නේ අම්මගේ බඩේ ඇතුලේ තියෙන ටික උගේ මූත්‍රා ටික උට කවදාකවත් ලෙඩක් නැහැ සුවර්ණමය පාටනේ ඇතුලේ බලන්නකෝ බොක්කේ ඇතුලේ ඉන්නකෝ බබේගේ ලස්සන ඒ මල්ල කඩාගෙන තමයි එළියට එන්නේ ඊට පස්සේ උගේ වැඩිම ඇඟේ චූ කරගන්න එකනේ ඒ කියන්නේ ලස්සන ඒ කියන්නේ අම්මන් ලස්සන වෙන්නේ වයස කියලා 80 පෙන්නට පස්සේ චූ කරගන්න එපා ඇඟේ ඒකනේ බේත වෙන්නේ. මේ අතරමැද කැලේනේ අපි මේ දොස්තරලා හොයන්නේ. මලමුවේ වැසිරගෙන ඉගෙන ගන්න අපි මලමුවේ වැටලා ඉවර වෙනවා. ඉතින් ওই මලමුවේ තමයි ඔක්කොම තියෙන්නේ. නිරෝධේ. ඕකට නිරෝධේ කියන්නේ කවුරක්වත් ඕකට කියන්නේ මේ අසුචි නොගැලපෙන දේ වාසකුට්ටි සක්කිලි බුදුජානනාචි ඕක ඔය ඔය පෙන්නපු පැත්ත වසංගලා. අපි වසංගන්න බැරි විදිහට ලියවිලා තියෙනවා. කියෝලා බලන්න. කියෝලා බලලා මහානකම හදාගන්න. සිව්පසේට සීමා කරගන්න. පූති මුත්ත බේසජ්ජන් නිසාය පබ්බජ්ජා. ඔය නිරෝධ සත්‍යයට කියන එක රංග සම්පූර්ණ උත්තරයක් අසුචි පිළිබඳවත් කියන්න තියෙන එච්චරයි. මේ යෝ කියනකොට ඉතින් ප්‍රසිද්ධ සමාජයේ කියන්න බෑ මොකද හේතුව අශිෂ්ටාචාර විදියට අපිට බොඩේ නරොත්සු කවුත්තු කරලා තියෙන අධ්‍යාපනයේ මේ අසුචි මල මුත්‍රා දෙකට පිටු දකින්න. පිටු දකින්න තැන පිටු දකින්න නම් ඒකේ තියෙන ඖෂධ ගුණය නැත්නම් ඒක තමාම නිෂ්පාදනය කරගන්න හොඳම බයෝකෙමිකල් ලැබ් එක තමයි අපේ තියෙන වකුගඩුව. ඒක ඒකෙන් විතර හොඳ ඖෂධ නිෂ්පාදනය කරන්න මොකේවත් ලෝකේ. එimhe හදන්නත් බෑ. එහෙනම් ඒක දකින්න නැතුව අපි මේ ලතු උලන්න ගියාම හැමේ හරියන්නේ නැහැ. ඒ නිසා ඉවර වෙන තැන බලනවා නම් අපිට ආයෙ ලස්සන ජීවිතේ. චාමර මොකද කියන්නේ තියෙන්නේ? මැරලා ඉපදුනාට පස්සේ උඹට මොකද කියන්නේ? මේ වගේ පිටක් දැකපුවාම පිටු කිල්ලෝ කියලා හිතනවාද කියන්න මම තියනවා. මෙතෙක් කල් ඈ මට මට අහන්නේ ඔය එන්නේ නැහැ කියලා. මට පණිවිඩ එනකොට ආයේ චාමර නැහැ. මං මං හිතුවෙත් නැහැ. මං කවදාකවත් හිතුවේ නැහැ ආයේ. මෙහිම ওই වේරකොට වගේ තමයි. වේරකොට තුන් සැරයක් විතර ගියා. ආයේ කවදාකවත් එන්නේ නැහැ. ආවට පස්සේ ඒ පූජනීය වස්තු. මොකොමඩකට මේ මිනිහට මේ වගේ මිනිහෙක් කතා කරයි කියන එක මගේ මගේ ලයිස්ට් තිබුණේ නැහැ. මේ වගේ ඉන්න මිනිහෙක් කියලා. නමුත් උඹෙන් මං ඇහුවොත් ඒ ලෙඩ වෙන්නේ ඉස්සලා සතිය කියන එක අවබෝධ කරලා තිබුණ නැත්නම් අසරණ වෙනකොට ඇඳේදී මොකද හිතෙන්නේ? ඔය පාලක නාටුණා කියලා හිතෙන්නේ නැහැ නේද? මොකද පේන්නේ නැහනේ. පේන තැන. ඉතින් ඉස්සෙල්ලා මේ පණිවිඩය දුන්නානේ.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 කැන්සර් කියන වචනයක් බයන්නේ මිනිස්සු. ඊට පස්සේ මේක හරහා යන්න ඕන කියලා ඇතුළෙන්ම විශ්වාසයි. ඒක තුන්වෙනි ස්ටේජ් එක කියලා කියනවා. කැන්සර් එක ආපු ගමන් ඉස්සල්ලාම හිතනවලු why me? ඇයි මට මෙච්චර වෙයින් කරව මට කියලා. ඊට පස්සේ හිතනවලු දොස්තරගේ report එක වැරදි කියලා.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 දැකලා තියෙනවා බුදුන් දැකලා තියෙනවා ධර්මය දැකලා තියෙනවා සංඝය දැකලා තියෙනවා ගණන් ගන්න නැතුව හිටියා. දැන් හිතනවා හරි දැන් අනිත්‍ය ඔක්කොම පච වෙලා ඉවරනේ. මේක දාම තියෙනවා කියලා හිතුනොත් බෙහෙතත් අහනවා. ඊට පස්සේ තමන්ගේ ප්‍රතිශක්තියකට කියන කැටලිටික් ඉෆෙක්ට් එකක් එන්න පටන් ගන්නවා. ඒක මිරකියුලස්. ඒක ඒක වෛද්‍ය සාහිත්‍යයට අහුවෙලා නැහැ තාම. ඒක ඔප්පු කරන ඒක ආපු හැම කෙනාම වෙලා තියෙන গুপ্ত දෙයක් කියලා වෛද්‍යවරු කියනවා. සමහර වෛද්‍යවරු ඒක ස්ටඩි කරලා කියනවා. මේ ස්ටේජස් පහින් මේ පස්වෙනි ස්ටේජ් එකේදී යා තමගේ ශක්ති ටික දානවා මේකට.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 දක්කමුක් කියලා බුදුහාමුදුරුවෝ ඔබම තැම්බියන් ඔකට. තැම්බිලි වල ඔතෙන්දි සද්ධාව තියෙනවා කියලා බලපන්. ඔතෙන්දී සීලය තියෙනවද කියලා බලපන්. ඔතෙන්දී සතිය තියෙනවද කියලා බලපන්. ඉතින් ඒකකම් මොනම දෙයක්වත් අත දෙන්නේ නැහැ උට. ඊට පස්සේ උට තියෙනත් මේ අරමුණ තිබුණත් නැතත් සද්ධාව තියෙන්න පුළුවන්. රසපුරුෂයද අද්දාහන කරන මොන මගුල මේ බුදුහමතු මට කිරුවේ දැන් මේ තිබුණ ගෑණි මිනිහක් නැති වුණා වස්තු භෝගයක් නැති වුණා අනේ අරමුණක් ගත්තා හොඳට කියලා වුණා කිව්වට පස්සේ තරහක් දෙන්නේ දින බුදුහමතු කරන ධර්මය කියන්නේ ඒක තමයි උපදෙන් දාලා යන්නේ තරහාවේ නෑ ඒකට දන්නා බුදුහමතු දීලා තියෙන ප්‍රත්‍යක්ෂණය කරලා කි සද්දාව ඊට පස්සේ තියෙන යකෝ මේ මම අරමුණ නැතුව මොනවා නැතුව සීලෙට මොකුත් වෙලා නැහැ මේ සීලේ සීලබ්බත පරාමාසයක් නෙවෙයි. ඊට පස්සේ අර තියෙනවා සයි සීලේ සද්ධාරිනේ සතියට මොකුත් වෙන්නේ නැහැ. කමඨාන සුද්ධ වුණානේ. ඊට පස්සේ අරමුණ නැති වෙනකම් බලා ඉන්නවා. මේක චෙක් කරන්න. සද්ධාව කැඩෙන්නේ නැහැ. සීල ඉතින් එහෙම එක මරණාට කියලා මොනවා වෙන්නේ? ආයේ උට මරණදී මොකක්වත් වෙන්න බෑ. මේක ලක්ෂ වාරයක් වෙන්න වෙනවා. තමන් හිතුව පැතුව සියල්ලම තුන්නක් දූලි වෙලා යනවා. හැඳි ගෑවිලා යනවා. මොකද එතනනේ දුක තියෙන්නේ. මේකට මොන දෙන්න බෑනේ අපි කොනක් ඉතුරු කරගන්න හදනවා නෙමේ. අනන්‍යතාවය රකින්න ඉතිහාසය මතක තියාගන්න අපි තුන මොනවාරි සලකුණා. ඊයන තිබ්බා වගේ. ඉතින් මරණපය අත්දැකීම සහ කැන්සර් පේෂන්ට් ලගේ එකයි භාවනාදි වෙන එකයි හරි ලස්සන පැරලල් වෙලා තියෙනවා. ඒ පිළිගන්න කවුරුත් කැමති නෑ මොකද වෛද්‍ය ශාස්ත්‍රය කැමති නෑ ඔක පිළිගන්නවා. වෛද්‍ය ශාස්ත්‍රය සම්පූර්ණයෙන් යන්නේ මිනිහා ගොඩ ගත්තේ අපි කියන්නේ. කද්දාකවත් බෑ. ඒ අර මේ චොප්‍රා කියලා තියෙනවා ඉන්දියාවට ඉන්දියාකාරයෙක්. ඇමරිකාවට ගිහලා දුප්පත් මිනිසෙක්. ඉස්පිතාලේ ගෙවන්න බෑනේ අතට හරි අමාරු ඇමරිකාවට ලෙඩ වුණොත් එහෙම. ඊට පස්සේ මේ චොප්‍රා යත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඒ වුණේ ඒකෙන්ලු පණ. ඊට පස්සේ මෙයාට මාස දෙකකට ඉන්දියාවට යන්න වෙලා. ඉතින් මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වලු මේ මම මාස දෙකකට එන්නේ නැහැ කියලා. ඒහෙ මම ඉවරයි කියලා. ඊට පස්සේ කළා බය වෙන්න එපා. මම ඔයාලට මේ කියලා යන්නේ ඔයා ගණිත ලෙඩුව ගෙනේ මට ඔය විශේෂ මම මාස දෙකට එනවා. මාස දෙකකින් එනවයි කිය. ඊට පස්සේ මෙයාට ඇත්තටම අර දහිරිය කරාට මතක නැතිලා මාස දෙකේ ඇවිල්ලා බලනකොට තාම මිනිහට පණ තියෙනවා. පහුවෙන්න මලාලු. පහුවෙන්න එතකම්ම අර ගැම්ම තියෙනවා අපේ දොස්තර මහත්තයා මාව එනවා බලන්න එනවා. ඒ මාස දෙකේ දුක තේරෙනවා මේ ඉන්නේ බොරුව ගෙනියන්නේ නිකන්. ජීවත් වෙනවා කියලා මම වද විඳවන්නේ. ඊට පස්සේ මිනිහා මාව ඉතියා කියනවා මගේ මම දීපු අපේක්ෂාව මිනිහට බෙහෙතක් වෙලා.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 ඒක වැඩ කරන්න ඇති අහුවෙනවද? ඔරියන්ට් උදේ හැරුණා සාන්නසි පැයක් දෙකක් විතර යන ඔරියන්ටේෂන් එකක් කොහෙ ඉන්නවද කියලා තේරෙන්නේ. ඔව්. පැයක් විතර යනවා ආපහු සාමාන්‍ය පැත්තට එන්නේ. ඊට පස්සේ මෝෆින් ඉල්ලනවද දෙනවට කැමැතිද නැත්නම් දුන්නට කමක් නැහැ කියලා හිතවද? ඒක මට ඒක පොඩ්ඩක් පුරුදු නෑ.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 ඉඳිනකොට වේදනාව පිළිබඳව ඒ කියන්නේ භාවනාවක් නෙවෙයි එහෙනම් නෑ ඒක මං කියන්නේ ඇටෙන්ඩන්ට් තේරුණාද නර්ස්ට තේරුණාද මෙඩිකල් ස්ටාෆ් එකට තේරුණාද තේරිලා ඔයාගේ භාවනාවක් කියලාද ගණන් ගත්තේ නැත්නම් කැන්සර් පේෂන්ලා ඔක්කොටම වෙන වැඩක්ද ඔක නෑ නෑ නෑ තේරීම භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන්ද තියෙන්නේ නැත්නම් කොයි කැන්සර් පේෂන්ටත් ඕක වෙනවද ඉන්නේ ඔයාගේ මතේ මං අහන්නේ මම අහන්නේ ඔයාගේ මතේ නෙවෙයි ඔයාලට තේරෙන විදිහට ඔයාගේ ස්ටාෆ් එකේ අය මෙඩිකල් ස්ටාෆ් මිනිස්සු මොෆින් දෙන්න නතර කරන්න හේතු උනේ මේ මිනිස්සු ආගේ විශේෂ ගුණයක් දැකලා නතර කරන්නේ නැත්නම් කොයි කෙනාටත් ඒක පොදු කෑ ගහලා තිබුණා. ඒ කියන්නේ වේදනාවට මිරිකන ගතියක් තිබුණා. ඒකට අනික් ලෙඩුත් කෑ ගහන දේවල්. ඔයා විශේෂයක් වෙලා කෑ ගහපු කෙනෙක්ද? ඒ කියන්නේ අනික් අයට වැඩිය. අපෙත් කියේම අපෙත් නම යන්න ඇති. අනියා අනිය ගස්සේ ගස්සිලන් දල්ලිලන් දාරියා ගිහිල්ලා මේ අනිත් මිනිස්සුත් එක්ක ගෑ ගහන්නේ කියලා එහෙම කියන්නේ නේද? ස්නායු මම කියාගත්තොත් පේන එක මම කියාගත්තොත් කියවසන්නද? අපි ඉතින් කියන අපේ නෙවෙයිනේ දැන් ඇවිල්ලා තියෙන නිසා දැන් බයිලා වගේ බන කියනවා අපි. ආපු දවසට හිතාගන්න බෑ. හිතාගන්න බෑ ඒ කවදා හරි මිනිහෙක් වෙන්න කැන්සර් එකක් එන්න ඕන කියලා කියනවා.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 ඒල කියනවා හරි වේදනාව තියෙන ඔක තමයි ඔබ භාවනා කරුවේ උඹ එදා වැඩ ගත්තේ නේද මැඩගන්නේ ඔන්න තියෙනවා. මෙලඟදී උදාරත් මට ඊළඟ දෙනවා ඉස්පිතාලේ ගියා මං කොහොමද කීව මොකද උනේ කියලා. ඉතින් වසන් ගනවා. ඒ කීවට පස්සේ කිව්වා බයොප්සි බැලුවා මොකක් ප්‍රශ්නයක් නැහැ. එතකොට මට තේරෙනවා කිව්වා තීව්‍ර සත්‍ය කියන්නේ මොකක්ද කියලා. ඉස්පිතාලේ ඇඳේ දෙපඩ පොත කිසිම වෛද්‍ය කෙනෙක් වැඩක් නැහැ නේ. Taman උතෙන්ට ගෙනියනවනේ, හිර වෙනවනේ. තියෙන අපි කරපු ආධ්‍යාත්මයක් තියෙනවා. ඒක විතරමයි ඉතිරි වෙන්නේ. ඒක තමයි අපිට තියෙන එකම සම්පත. අම්මා තාත්තලා කවුරක්වත් නැහැ. ඒකේ හිත බැඳුනට පස්සේ තේිනවා මේ වේදනාවක් ආවේ නැත්තම් උතෙන් බහින්නේ නැහැ අපි. අපි හිතනවා බෙහෙතෙන් පුළුවන්, ඉන්ෂුරන්ස් එකෙන් පුළුවන්, අරයා කරයි මෙයා කරයි කියලා. යන්න ඕන හොම්බෙන්න යන්න ඕන. ඒ සතිය අහිංසකව තුන්දෙනා මේ දාගත්තට පස්සේ සිස්ටම් එකට ආයේ සතිය කවදාකවත් යන්නේ නැහැ.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 කලින් දීලා තිබ්බනම් ඌට ගිහිල්ලා කියන්න තියෙන්නේ සති සම්බෝධ්‍යාංගං කෝ කස්සප මයා සම්වදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ කියලා බුදුහාම කියන සති සම්බෝධ්‍යාංගේ මතක් කරපන් කාශ්‍යප මතකනේ. කලින් කරලා තිබ්බා. බොධ්‍යාංගේ පිළිත. පටන් ගන්නේ සති සම්බෝධ්‍යාංගේ. මහා ධම්ම දක්කාතෝ භාවිතෝ බෞලීකත අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා කියන මිසක මේ සත්‍යයන් වද්දේ අද වඩපික පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඒකේ කෙරුවට පස්සේ ධම්මවිචය කියන එක එච්චරම තමයි. ඒ කියන්නේ මේ මේ වෙලාවේදීවත් ධර්මීමා වතානින්න ධම්මවිචය කියලා කියන්නේ පොත්වල තියෙන අභිධර්ම ඉගෙනගෙන ධර්මාචාර්ය පාසෙන එක නෙවෙයි. මෙන්න ධර්මී. එතකොට එන වීර්ය ඒ ධර්මයත් එක්ක ඒ කැටලිටික් ඉෆෙක්ට් එකක් එන්නේ. මේ උත්ප්‍රේරක කෘත්‍යයක් කරලා දෙනවා. කොහොම අපි අපි මේ ධර්මය අමතක කරලා ජීවත් වෙනවා ධර්මයේ කවදාකවත් අපිව අමතක කරන්නේ නැහැ. එහෙම නැත්නම් කොයි වෙලාවෙ සතිය තියෙනවා. සතාධිපතිය සබ්බේ ධම්මා. අපි අසරණ වෙලා හොම්බෙම ගිය දවසේ පේනවා එතන සතිය අධිපතිකම් කරනවා. හැබැයි මම කලින් භවනා කරපු නිසා මට යා අඳුනා ගන්න පුළුවන් මේ කවුරුත් නෙමෙයි මෙතෙන් දෙන්නේ සාමාන්‍ය යුද්ධිච්ච සතිය විතරයි. සද්ධා වෙන්නේ නැහැ ඒ වෙලාවට. වීර්යය ඉන්නේ සත්‍යාවට පස්සේ මොන සමාධියක්වත් නැහැ. ඒ ප්‍රඥාව නාස්තික ප්‍රඥාන සත්‍යාව පිළාට තියෙනවා. මට හයිය හති කියන ණය මම යන්තම් මේක අඳුනගෙන තියාගත්තා කියලා. ආයේ වෙන ඒවාගේ ටිකක් නෑ. ආයේ එන බුදුන් ධම්ම සංග නැහැ.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 සතියට හිත දාපන්. හැබැයි ඊට කලින් අඳුරගෙන තියෙනවා. නමුත් මම කියන්නේ කී අර ගොඩ්වින් කියන්නේ ඒ වෙලාවේ දුකේ ඉන්නදි තවෝද කළ දෙන්න පුළුවන් කියලා. ඒක හිතලන් තිබුණේ ඒක. ඊට දැම්බ මොකද කියන්නේ අනික මේ හින්දා? ඔබ මේ ගෙනත් තියාන්නේ නිකන් කන්න දීලා නිකන් කාමරයක් ඇඳක් කෙර කරන්නේ. කියාහන්. <laughs> වාහන් කියාහන්. කීපිය කෑ ගහලා කීපිය. පෙන්කෙලිය ඇති පුළු පුළුවන් වෙලාවයි ශක්ති ප්‍රමාණය මේ සතිය කියලා කිවේ පුළු සතියක් ඕනේ නකොට දාලා තියාපන් මිනිහම ආව කොච්චර කරත් අමතක කරන්න ඔය කොයි જાති අමතක කරත් සතිය එනවා විතුසිතුවම් මෙන් නොපිටු නොපාරිති මොකක්ද ඒ කවිය ඈ මිතුරු තමයේ දුක තප දෙකේ හිම පවති විතුසිතුවම් තේ විතුසිතුවම් රෝමන පිටිසිටුවන් රූමෙන් පිටුන පාද පිටිසිටුම කවදාක හැරෙන්නේ නැහැ.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 ඒක <laughs> ඒක පරමාර්ථ සත්‍ය නම් ඒක ඒක ගැන කතා කරගන්නේ. ඉතින් අපි වෙලා ගත්තාද උඹ කාලයකට පස්සේ මෙල්බන් නගරෙන් මෙල්බන් ගිහිල්ලා. <laughs> ඒගොල්ලෝ 19ට ඉවර කරන්නේ. ඈ මොකක් හරි ඒක හොඳයි. මේ <laughs> අපි එන අපි වැඩක් ඉවර කරගන්න එකයි තියෙන්නේ.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 අවුනට වැඩි ඇවිස්සුනොත් සමාධි ආදී ධර්ම උපේක්ෂා ආදී ධර්ම වඩන්න. ඒකල මේක බැලන්ස් එක තමයි තියෙන්නේ. නිසා බොජ්ජංගෝලෙදි තමයි මේ ගවර්නර් එක තියෙන එන්ජින් එක දුවනකොට ඕනට වැඩි දුවනොත් පෙට්‍රල් කපනවා. ඒකේ අඩු වුණොත් පෙට්‍රල් පාට වැඩි කරලා දෙනවා. කන්දක් අදිනකොට ඒ වගේ එන්ජින් එකේ තියෙන වෙනම self governor කියලා එකක්. වැඩි වෙන වේගයෙන්ම වැඩ කරන එකයි. ඒකෙන් මේ මේ බොජ්ජංගෝලින් අර මෙතෙක් කියලා තියෙන උපකරණ ටික හරියට මේ අශ්වය අද්දෙනේ දාලා දුවන රතේ ඒ අශ්වය නැතර කළා මියාසිය දුවලා. 2 wheel tractor එකේ එක පැත්තක් බ්‍රේක් කිරිල්ලනේ පැත්තට හරවන්නේ. දැන් ඒක දන්නවනේ.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 ඒතර විනියා එහෙම චප්ප කරනවා. මඩේ ඒරුනොත් බ්‍රේක් ලොක් කරනවා. ලොක් කරලා ගහපුවම ඒක يعني පිටිපස්සේ රෝද දෙක එකට පයි බැර කරන්නේ ඒකට. ඩිෆරන්ෂල් ලොක් එකක් දානවා. හරි ඩේන්ජරස්. ඒ වගේ බජ්ජංග ධර්ම වලට යනකොට බඩු ෂුවර්. හැබැයි බඩු වරද්දාගත්තොත් තමන්ගේම ශක්තිය නිසා නාස්තික වෙන හැබැයි ඒක පේනවා. ඒක වැඩ කරන්නේ අනාත්මව. බ්‍රේක් කරන හැටියට වැඩ කරනවා. හොඳයි. එහෙනම් අපි ඒත්තාවතා ආදී ගාථා සජ්ජහානා කිරීමේ ධර්ම